සඳහා පොලිචාන් කරපිටුවත් අපි දවසේ ධර්ම දේශනාවයට ධර්ම දේශනාව අවස්ථාවකට ලැබෙන්නේ සිළු දෙනා ධර්ම දේශනාව සූදානම් වෙනවා සාදු පාරමිතා නමස්සේ භගවතු වරහතෝ සම්මා බුද්දස්සේ නමස්සේ භගවතු වරහතෝ සම්මා බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ යෝසෝ මනසිකාරස්සේ ධම්මිකවේ විපුනාපාරිකං සත්ත බොද්ධංගේ පරිසති තේන සත්ත බොද්ධංගේ පරිසති ශ්‍රද්ධා බුද්ධ ශාන්ති අපි ඊයේ මතක් කරගත්ත විදිහට භාවනා වැඩමුළුවේදී වටිනාකමක් විදිහට ධර්ම දේශනා කරගන්නවා ඒක අපි සුතානුකරිතයක් විදිහට කරගෙන යන භාවනාවට අනුග්‍රහයක් විදිහටයි සර්වඥ වහන්සේ දේශනා කරන දෙයක් විදිහට අනුමත කරන දෙයක් විදිහට පාවිච්චි කරන්නේ ඒක නිසා මේක දවසේ ධර්ම දේශනා විදිහට හඳුනගන්නවා ඒ වාගේම අපි ඊයේ අපේ සම්බන්ධ කළෝ ඊයේ අපි ඉදිරිපත් කළේ තියසූය සූත්‍රය ඒක සාර්වත්‍ය දේශිත සූත්‍ර පිටකයේ සංවිතනිකායේ පස්වෙනි පොතේ සඳහන් වෙලා තියෙන්නේ අංශයට කියන්නේ කොහොමද සංයුත්තේ සංවිතනිකායේ කොහොමද ගැන කතා කරන අංශය. ඉතින් ඒකේ සුන්දර ආශය තියෙනවා. එක සූත්‍රයක් තමයි සර්වඥාන්සේ නාමෝත්තරක ධර්ම කියලා කියන්නේ ශාස්ත්‍රීය ගැඹුර. ආධුනිකයෙක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ආධුනිකයෙක් විසින් දතයුතු තියෙන භාවනා කරගෙන යනකොට ඉස්සරහට හම්බ වෙන වටිනා සංස්කාරයක් වටිනා හිතපොසන. ඒ බොද්ධංග ඉබේ පාල වෙන්නේ නැහැ. ඒක පාල වෙනකොට එතන නිමිති වෙනවා. පූර්ණාංගම හඳුන්වනවා. ඒ අනුව කෙනෙකුට ආධුනික කාලේ උනත් සමගි භාවනාව යන්නේ මුත්‍යන්ක පැත්තටද ඒක නැත්නම් සාමාන්‍ය ලෞකික කුසල භවගාමී කුසල පැත්තට කියලා දැනගන්න පුළුවන් ඒක හරි වැදගත් ඒ මොකද ඒ විනිශ්චය මම මේ කරන්නේ භවගාමී කුසල සඳහාද එතන මේ ජීවිතේ වෙනවන වගේ ඕනියට තුරු දිලද කියන එක මාකට යෝනිසෝමනස්කාරය අනුසමනස්කාර කියන ආකාර දෙක වෙනස් වෙනවා. ඒ නිසා සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා සූර්යස්ස දීපවේගීයතෝ ඒවං කුබ්බංගමං ඒවං කුබ්බණි යදිකරණෝක. මහණෙනි ඒ සූර්ය උදාව යෝනිකාරක ගතිය කල්පයක් කරනකොට දවස පටන් ගන්නකොට අපි හැමදේම කරනවා සූර්යයා. මේ සූර්යයාගේ උදාව හැම දෙයකටම වැදගත්. ඒක අහම්බයක්. ඒක පූර්ව නිමිති පූර්ව ලක්ෂණ පහළ වෙලයි සූර්යා උපදීනේ වගේ සූර්යා පහළ වෙන්නේ සූර්ය උදයට කරා. අරුණ රටේ. නැත්නම් සූර්ය උදයට කරන සිදුවෙනේ වැඩ පිළිවෙලට කරන අරුණ. ඒ වගේම එව මේවා පිටකේ සත්පුද්ගලස්ස ඒවං ගංගම ඒවං උපදේශ සම්බොධ්‍යංග ධර්ම පහළ වීමට පූර්වාංගම වෙන්න පූර්ව නිමිත්තක් තියෙනවා. යතිදා යෝනිසෝමනසකාර නෝනි සලකාරය. මේකට කිව්වොත්වල අත්මනසකාරය උපාය මනසකාරය කියලා සඳහන් කරලා තියෙනවා. සාමාන්‍ය පරිවර්තනය යන්නේ දුකින් සලකාරය. ඒක ඉංග්‍රීසි දාගෙන වයිස් රිස්ට්‍රික්ෂන් දැන් ඔය ආලි ටෙක් සොසයිටි කේ පොත් ගලුවා අපේ බෝධි ස්වාමීන් වහන්සේගේ පරිවර්තන බැලුවත් ඒක වයිස් රිෆ්ලෙක්ෂන් කියන එක තමයි මොනින් සලකා බැලීම කියන එක තමයි තියෙන්නේ ඊට වැඩිය වෙනස් තමන් ඊකන තවත් පරිවර්තනයක් තමයි අපේ කටපුරුදු දෙන්නේ ඥානන්ත ස්වාමීන් වහන්සේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියලා එක පෙන්නනවා මේක විප්ලවීය චින්තන මොනින් සලකා නෙවෙයි අපි යන ක්‍රමයට අහස්කත විදියට නැත්නම් ගලපු ඉහත තියෙන ඒක නැත්නම් බේස්ඩ් ග්‍රේ යන අතරා ඉතින් මේකට සම්ප්‍රදාය කුල මිනිස්සු බය සම්ප්‍රදාය කුල මිනිස්සු ඇතුළත තියෙනවා මේ රැඩිකල් වාදී කල්පනා පිප්පී කල්පනා හරි බය ඉතින් ආවොදල සම්ප්‍රදායට වෙලා අර තමයි තියෙන ඉදිරි ගමනක් විප්ලවීය ගමන මේක මට ගැලපෙන්නේ මේක හොඳ නැහැ මම කම් කියලා අනිතෝර කියලා මේ දෙක අතර හිත නිතරම තරහ දෙක නැතුව නෙමෙයි දෙකම එනවා සීය පෙච්ච ගමන් දෙක එනවා වැඩි ආරක්ෂාවක් තියෙන සම්ප්‍රදායයේ වැඩි ආරක්ෂාවක් තියෙන දානකමකේ වැඩි ආරක්ෂාවක් තියෙන බොහෝ දෙනා කරන්නේ කියලා හිතලා මහා මෝඩ කඩපිරිය අදා ගැන නම්බරයක් තියෙනවා. ඉතින් මේක හදාගෙන අර තමන්ගේ හිතේ එන ඒ රැඩිකල් වාදී අදහස පිළිවි අදහස ගන්නද ඊරත්තර අවශ්‍යයි. ඒක සත්‍යය කරන්න බෑ, රාජ්‍ය කරන්න බෑ, සමාජය කරන්න බෑ, කල්පනා කරන්න බෑ. ඒක වීරත්වය අවශ්‍ය කරනවා. මෙන්න මේ වීරත්වය ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ජාම්මේන්ද්‍රයේ එකක්ද කොහොමද ප්‍රතිරේක්ෂණයේ විහිළත්වයේ කියනක මැනේජ්මන්ට් එකකින් කරලා ඕම කරලා කරනවා ඒක සීල කරහකට සමහර උපත්ති මේ වගේ ඕනේ ඉක්ලී වැඩක් කරන්න පරිශීලන කරන ලෑස්ති එයා ඔක්කොටම වෙන්න බැරි නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ අනෙකුත් ඔය කාලේ මේ පිළිනාකයට වැඩි මේ විප්ලවීය ක්‍රියාවලිය ආචාරණ පද්ධතියක් යටතේ කරන්නේ ක්‍රම ශාස්ත්‍රයයි. මේ විප්ලවීය ක්‍රියාවලිය රටේ පවතින ආචාරණ පදන් නැතුව කරන්නේ ක්‍රම ශාස්ත්‍රයයි. ඒක සුවිශේෂී සමස්තයි. ඉතින් අපි දැන් මේ භාවනා කරනකොට බුදුජානක පුතරා අසත සමුදයක් අපිට කරන්න වෙන්නේ කලින් වාර්තා විපාක නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ යම් ප්‍රමාණයක් අපේක්ෂා කරනවා උන්වහන්සේ ආගේ පරිශ්‍රණය කරන විදිහට උන්වහන්සේ අපට දීලා තියෙන ක්‍රමසාරදී පාවිච්චි කරන්නේ අපේ ජීවිත පරිත්‍යාගයේ කාය පරිත්‍යාගයේ මේක කරන්න කැමතිද කරන්න කැමති නැති අය තමයි මම කියන්නේ මේ භාවනා කරන්නේ ලෞකික කුසලස ඒක කියලා තියෙනවා ඒකට උඩ කරලා තියෙන්නේ මේ ජීවිත හැක පරද දෙක කරගන්න අලුත් දෙයකට කරගන්න නාම දෙයකට කරන්නේ නැහැ, විචල දෙයකට කරන්නේ නැහැ, පරිශ්‍රණයකට කරන්නේ නැහැ. ඔක ඔය අතරේ සුදු මිනිසක් ඉන්නවා. අපි තීන් කරලා තියෙනවා. ඒ වෙනකන් ගෝලකට මනසක් බකරනවා. අපි තීන් කරලා තියෙනවා. නැත්නම් ගෝලකට දුක් පාද කරනවා. අපි තීන් කරලා තියෙනවා. නැත්නම් ගෝලකට චනසම්පත් දෙනවා. අපි තීන් කරලා තියෙනවා. නැත්නම් ගෝලකට මනන්නේ. අපි තීන් කරලා තියෙනවා. නැත්නම් ගෝලකට කරලා යුතුයි. අපි තීන් කරලා තියෙනවා. නැත්නම් ගෝලකට මහාන මහාන ඒ නිසා තවත් කිව්වොනේ මේ හම්බ වෙච්ච වෙලාවේ ඒ පෙර පෙර තිබුණු පිළ අනුමාන ඥානේ හැකි සංඥාවට දාගෙන එනේ අභිලෝකෙදී ලෞකික කුසල සඳහා යන පිළිස ඉක්ව මේ ජීවිතේම නිවන් දකින්නවා කියන මේ පොඩි අතට අරගෙන ඒ කඩාගෙන පිළිස අනිවාර්යයෙන් කියුණු කරගන්නේ අනිවාර්යයෙන් ඉස්සරහින් තියාගන්නේ යෝනිසෝමනස්කාරය. ඒ ප්‍රශ්නේ යෝනිසෝමනස්කාරය සහ යෝනිසෝමනස්කාරය අතර දෙක වේකරන වචනික ධර්ම කියන්නේ යෝනිසෝමනස්කාරය අයෝනිසෝමනස්කාරය කියලා හිතාගන්න අයෝනිසෝමනස්කාරය යෝනිසෝමනස්කාරය කියලා හිතාගත්තොත් එයා බුදුන් වහන්සේ ඒ පරිලෙකට කරත් පස්සේ බුදුත්වයක් කරන්නේ ඒකත් පොඩ්ඩක් සැක කරන්න ඕනේ. ඒ ආධ්‍යාත්මික ක්‍රමය කරනවා. දෙවිදක්කම අපිට සෝමනේ පේනකම අර තියෙන ඇත්තටම යෝසුමනස් කාර්යද එවත්ත අයෝසුමනස් කාර්යද වංචක ධර්මයක්ද මම මේකට අභියෝග කරනකොට පරීක්ෂා කරලා බලනවා කියන ඒ රැඩිකල් වාදී පැත්තේ තියෙනවා බුද්ධ ඥානයේ විතරම රැස්වි දෙනවා ධර්මයේ සම්පූර්ණ සත්‍යය සංයෝග කරලා කියලා දෙන්නවා. සිතකින්ද පුළුවන්. නමුත් අර දෙපර බානවන හේතු කරනවා ආධිවිත අපේක්ෂාව නිසා අපි බොහෝ ආශාවෙන් ආයෙ වැටෙදී අයෝසමස්කාරය. ඉතින් අපි සියෙත් කියනවා. නමුත් මේකට සාමූහිකව සිතකිනකොට සාමූහිකව ආනකොට සාමූහිකව අපි සංචාරකනකොට සාමිකව විපස්සනා කරනකොට අපිට අර පරණාත්මික පැත්තක තියලා අලුතෙන් කර බැලීමට නැත්නම් ආර්ය පරිශීලන කර බැලීමට අවස්ථාවක් ඉතින් අපි සමස්තයක් වශයෙන් සමූහයක් වශයෙන් ඔසවා ගන්න ඕනේ පුද්ගලිකව ඔසවා ගන්න ඕනේ ඒ නිසා අපි ආයෝෂකකාරය සෑහෙන මනක තියෙනවා කියලා අපි හිතාගන්න යෝජනකාරය කරනකොට ඕනේ කියලා හිතාගන්න එකට නිකම්වත් කලබලilla කියන්නේ ඒක භාවනා කරන්න. වැරක යෙදෙන්න. වැඩි යෙදෙන ගමන් විමසුම් ඕනේ. එහෙම නැත්නම් Taman පිළිබඳව තමයි සැකමසු බලනකට කියන බුද්ධජනනාසේ පාරකම ප්‍රතිවේක්ෂාව කියනවා. ප්‍රතිවේක්ෂාව කියන්නේ Taman දිහා වෙන කෙනෙක් බලන බව බලන්න. එහෙම අපි මම දැන් ඉන්නේ පරිපාලය කිව්වොත් අපි නමුත් සාම්ප්‍රදායික වගේ අපිට කොට ගන්න අපිට බැරි නමුත් ඉතින් අපි අර Taman දිහාම අනුත් දෙනෙක් කලනවා වගේ බැඳීම බටහිර මිනිස්සු සත්‍ය කියන වචනේ වරකට කියනවා සත්‍ය දුරු වෙනකොට සතිමත් වෙනකොට අප්‍රමාද වෙනකොට ශ්‍රමණ සම්මන් කරනකොට තමන්ට පිටකෙනෙක් සම්මා කරන දියා බලහින්න වගේ තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. සක්මණේ වේම සිද්ධ වෙනවා. මොකදදී මේ සිද්ධ වෙනවා. ඒ ඒ ධර්මවල තමයි සිද්ධ වෙලා විනාඩි 10 15 20 කියන කරනකොට ඒක දුරු වෙනවා කොච්චරද කියනවනම් තමන්ට සක්මන් කරන ගමන් තමන්ටම පිටකෙන කොරලා ඒක අඳුර ගැට වෙන්නේ නැහැ. ටිකක් පුරුදු කරගෙන යනකොට ඒක සිද්ධ වෙනවා. අන්න එතකොට අපිට අර යෝසු සංස්කාරය කරගන්න අලුත් විදිහකට බලන්න විප්ලවීය ආකාරයට බලන්නේ ඉතින්. හැබැයි මේක කාය ජීවිත ආශාව කියන එකට හරි බය වෙනවා. තමන් කියන අපිට කෙනෙක් කියලා බලනකොට අර ශරීර ආශාව කියන කෙනාට කාය ආශාව ජීවිත ආශාව කියන කෙනාට මෙන්න මොකක්ද ලැබිලා පෙඩා. වෙනස නැති වෙච්ච අවුලක් ඇති වෙනවා. සත්පුරුෂය නේද? සත්පුරුෂය කරන්නේ බුද්ධ ඥානන් වහන්සේගේ ක්‍රමේ නිසා වල සම්පූර්ණිය විතරක් නෙවෙයි ප්‍රමාත්‍ර පැත්තෙන් යන දියාකාරයක් පුරුදු වෙලා තියෙනවා. ඒක නිසා තනියයි ලෝක දියාකාරයක් පුරුෂයා ඇස් දෙකකින් ලෝක දියාකාරයක් කරන බලද්දී ගැඹුරු පේනවනේ. ඥානයෙන් තෝරන්නේ. ආයෙත් හරස් කරපේ ඇස් දෙකෙන් තමයි ගැඹුරු විඥානය වගේ සාමුද්‍ය සහ පරමාර්ථ ධර්ම වගේ යෝනිසමස්කාරය අනුව සත්‍ය දියුණු වෙනකොට ඥාන දෙයක් අනුකූලයි. හැම දෙයක්ම ආනාපාන සති භාවනා වල ඒ යෝනිසමස් කාර්යය කරන කෙනාට පටන් ගන්නකොට එකතරක විනාඩි 5ක් තියෙනවා. හරි අමාරු. හරියට වේදනාවක්. අනුපදේ ගැහුවා වගේ. ජීවි වැඩිලා වගේ. නමුත් මේක කරන්න එපා. එතකොට කරන්න කමක් නැහැ කියලා. මේ යෝග අභ්‍යාස කරන කෙනෙක් වගේ හමුදා පුරුමක් කරගෙන ආය වර්ධන වරක් කරන කෙනෙක් වගේ දිගට කරනකොට මේ අර කුඹලට අවුත් මැණි පිට වගේ ඕන පැත්ත කරනවා. අකරන්නකොට මේක අර බලම ඒක තරකෑලක් වගේ නන්තු වෙන එක නරකෝ ඕන විදිහට ඉතින් මෙහා එක බෑ කියන්නේ නැතුව පරාජය පිළිගන්නේ නැතුව පිළිගත්තේ නැතුව විදේට කරනකොට කරනකොට ඉඳලා ඉඳලා ඉන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් නෑ කොහෙද මම මානසික ආරේපාසය. මේ යොක්ෂනස්කාර කියන වචනයත් දැක්කේ. මානසිකාරය කියන්නේ බොහෝ වස්තු පෙන්වන වෙලාවේ බොහෝ අරමුණු තියෙන වෙලාවක තමයි ඕන දෙයක පමණක් හිත යෙදවීම කියන මානසිකාරය. අපි ඇක්ටෝපෙට ගියා, කුබේ ඩයට් එකට ගියා. ගියාට පස්සේ තෙල් කැම තියෙනවා, කෙලක කෙලකට හදපුවා තියෙනවා පළතුරු තියෙනවා සරපින තියෙනවා මොකටද තියෙනවා පොඩා දේවල් තියෙනවා නමුත් අපි විගානට සමන්දි පාතක අර මේකේ මොකක් ගන්නකොට අපි ඔක්කොම කියෙදී එකයි මෙතෝරන්නේ කතදී සම්බන්ධක බෙදාගන්න ඉස්මතු කරගෙන ව්‍යංජනක බෙදාගන්න මේ විදිහට වර්ණ ලැබෙලා කැපල දුරක් ගන්න අතුරුසක් ගන්න අන්වගේ අර ගොඩා කියන වෙලාවේදී අවශ්‍ය දේ වෙන්කර දැනගැනීමේ කෘත්‍යයට කියන මානසිකාරය. ඉතින් මානසිකාරය නැතිනම් තමන්ට උයාහර කරන කරවෙන්නේ කොහොමද ප්‍රත්‍ය කියලා එයා හුඟාක්ලාට ගන්නෙ තමන්ට අප්‍රත්‍ය දේ. මොකලපෙන දේවල්. ඉතින් ගන්න වෙලා අතර ලෙහෙ. ඉතින් මනුෂ්‍ය ඒ මනුවතර මේ ශරීරේ කරාට බලනවා. ඕම් බලන්න මට නරක කැමක් කරනවා. ඒ මේ කියන්නේ තියෙන්නේ. මොකද Taman තෝරන්නේ අයෝනිසකන් සිතාරෙන්න සමන්ත අසම්පය දෙන්නේ. සුදරකද දේවා. යෝනිසකන් සිතාරෙන්න Taman සම්පය දෙතෝරගන්න. ඒ වගේ මේ ආනාපාන සති තමයි ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොදනකොට බුද්ධ ඥානසී නාන ආහාරයෙන් පෙරලා කියලා තියෙනවා. කයේ හිත දින තාකන් කෙලෙස්ටි. කයෙන් ගිය දවසක් අප්‍රමාණ කෙලස්. අතීතෙට ගියොත් කෙලස්. අනාගතෙට ගියොත් කෙලස්. තව කෙනෙකුට ගියොත් කෙලස්. තව කෙනෙකුට ගියොත් කෙලස්. ඒ නිසා මම මෙතන කිව්වහම කෙලස් නැති තැන, විශේෂිත තැන, නිර්මල තැන කියලා ඒ යෝගාවචරණ වගකීමක් කරකට වලවා මේ මකල දෙකම වක්තියාගේ මනංකාර වෙන විට හැකි ප්‍රමාණයට එදාලාර මම දැන් මෙතන කියලා කියනවා. ඉතින් අපේ හිත කැමති නෑ උන්මි අර පිටලේ ඉඳලා ගෙනලා කාරක බඳවා මේ කාරක බඳවා ඒ කර දීලා ඉන්න. ආමේකට ආගෙන දුවරට හදලා පළමුව හරිපෙන්නවා. ඉතින් ඒක මේ මගේ වැඩක් නෙවෙයි. ඒ අපේ හැටි. ඒ මානවය. ඒ මානව හිතේ වැඩක්. ඉතින් මේ අයෝනිසෝමනස්කාරය කල්පනා කරලා කාම පච්චාප කරනවා මේ මගේ හැටි. මෙච්චර පිළිසුදු ආරම්භයේදී මේක නන්නත්තර වෙනවා. මේක මගේම කරුණේ, මගේම දෝෂේ, මගේම අසීහි, මගේම සිල්නක, මගේම සත්‍යයක් කියලා ආමදේකෝ මෝඩේකෝ අසතරා. ධර්මයේ ගැඹුරම ගන්න කෙනා ගන්නවා. මේ මගේ මනස නෙවෙයි, මේ මානව මනස නෙවෙයි. මානව මනසට මේ යටවන්න කෙනෙකුට මේකේ. මතතියේ සටන බව දෙන්නේ නැතුව පුළුවන්තර මම දැක්මෙන්න කියන මාත්‍රාව සතිය පිළිසිදු කරගන්න. අතීතනාගතය උත්තර මෙතන අපිරිසි කෙලස් එනිසා මට තියෙන අවස්ථාවක් ඒකට යනකොට මේකට යනවා කියන්නේ. ඉතින් මෙතෙන්දි දැනගන්නකොට සීය කිය පිළිසිදුනවා කියන්නේ. නමුත් සම්සන්දනාකව ඊට වඩා අද මට මේ මම දැන් මෙතන කියන කරට ඉඳගෙන ඉන්න ඉරියව්වක වර්තමාන මොහොතේ දෙවලසමන අයෝනිස්කාරයෙන් මුළු යෝනිසෝමනස්කාරයෙන් කියනවා නිකලස්තරන හිත යොදවන මනස්කාරය යෝනිසෝමනස්කාරය කෙලස්තරන හිත යොදවන මනස්කාරය අයෝනිසෝමනස්කාරය ඉතින් ඒක බුදුදාන වහන්සේ මේ අභ්‍යාසයේ දෙන්නේ නිකලස්තරන දෙන්නවා ඒක කියනවා ඉදිකටක් අරගෙන කෙලින් හිතනවා. ඉදිකටක් කෙලින් හිතනවා. අබහුරක් වක්රන්න කියන එක නෙවෙයි. එක අබැහැයක් කවදාකවත් ඉදිකට උඩ උඩ සමබර වෙන්නේ නැහැ. ඒ වගේ සත්‍ය නැගිටපු වෙලාවේ මොන අරමුණු ආවත් ඉදිකට උඩ කෙලස් අපකට වෙන්නේ නැතුව මේ ඉදිකට උඩ වගේ තියෙන සත්‍ය මාත්‍රාවද කිසිම කෙලෙසයක් නැතර වෙන්නේ. නමුත් පිටිකට පැත්ත දාලා අරගෙන කිව්වොත් පිටිකට පිටිකට දෙලින් තිබ්බොත් බුදුආත්ම විදිකටවා දේවදත්ත විදිකටවා යෝගාවචර විදිකටවා යෝගාවචරිකි යෝගිනී විදිකටවා කෙලින් විදිකටවා කවදා කෙලෙසෙන්නේ නැහැ. ඒක මේ අපේ ලක්ෂණ කරන්නේ බුදුරජාණන් වහන්සේ ආරාධනා කරන ලක්ෂය සියලු දෙයක් මාසකට කියනවා ඉතින් අපිට කියනවා බුදුරජාණන් මේ ටිකට කෙලින්දියා කෙලින්දියා පැත්ත වැටුණොත් අබෝධයක් කෙලින්දියා පැලියක් කරුවා තමයි කරන්නේ මුකුත් වෙන්නේ මේක පරීක්ෂා කරන්න පුළුවන් පොඩි දැනුමකට මොකද මේ පිළිකල හරි වෙන්නේ අරණේකට වෙලා පැවිදි වෙන්නේ විනයදාරයෙන්ට මුක්ක කරගන්න මුක්ක කරගන්න ඕකක් කරලා දෙන්නේ එක විනාඩි 50ක් කරන්නේ. ඒකයි කියන්නේ ඊපස්සේ කැටගරේ දාන. උඩ කෙනෙක් වරෙන් ඇදගෙන බලපන් මෙන්න මේක බලපන් කියලා. ඒවා බලවදින පෙන්නන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මානසිකාරයක තියෙන වටිනකම තේරෙන්නේ. අරමුණු ආශක්තිය තියෙනවා. එකතරයි කෙනෙක් වෙනවා. අරමුණ හැමතැනම ඇවිදින්න හදනවා. ඇවිදින හැමතැනම විචිත්‍රත්වය හරහා කාමච්ඡන්දේ හරහා කෙලස්. මම මෙතන කරන්නේ 100ක් කෙලස් වල දැන් මම පුළුවන් තරම් දේශිතක් කියලා හදනවා කියන එක උපමාවකට බුදුහාමුදුරු කියන්නේ දුනුවාගේ හරියට එල්ලෙට බින්දින්න ඉකොත්තර නිතරම එල්ලෙට යන ඉතලේ කොහොමද වැඩෙනවා ඒක මොළ ගිහින් වැඩෙනවා එහෙම නැත්නම් ඉල්ලන්නේ තරගේ එල්ලෙ පිටපනිනවා දුනුවා උත්සාහ කරුවොත් කෙරුවොත් කෙරුවොත් දවසක එල්ලෙට බලන්න ඉතින් වෙන මොනම සාස්ත්‍රයකට ඔය එළියට වගේ කරලා දෙන්න බෑ. අතරම ගිල පුරු වැඩ කරනවා. බියල්ලා දන් දුන්නා. ගුරු දෙවියන්ගේ දාන කෙනෙකුට වැරද්දක් හරියන්නේ නෑ. ගුරු කියන්නේ මම කොච්චරයි කරගොනේ විදපා. විදපා විදපා විදපා තවද ගහතියි. ආ මේ වගේ කරගෙන යනකොට එයාට එනවනේ ප්‍රවසාවිදී. කොහොමද මානසිකාරය යොදවල හරියට ටාගට් එකට ගහන්නේ. එල්ලෙට ගහන්නේ. ආන්නේ වගේ ආශස්වාසයට දැවීමට මානසිකාරයේ දීමට ආදී අරමුණ දැනගන්න ඒක ජෝලොස් සංස්කාරකේ ඒක යන්නේ එක මගේ දෝෂයක් මේ ජීවින හැබ්බැහි කියනවා ඒක කලින්දලම තියෙන කෙලෙස් වල එචා කෙලෙස් වල ඉන්නකොට යාර ඉදිරිය යාවක නිපීෂිත කරන ගියාට පස්සේ උඩල කොට උඩ දිපා වගේ නෝරු කරගන්න ආ මේ වෙලාවේදී යෝගාවචරය මේ ජෝලොස් සංස්කාරකේ කාර්ය සංස්කාරකේ විකරකට නුඹ උනා උදාහරණයක් කෘත්‍යයක් ආර්ය පරිශ්‍රණයක් මම නැවත උත්සාහ කරන්න ඕනේ කියලා හරියටම මේ ප්‍රයෝජනස්කාරයේ ඉල්ලට ගිහිම විශේෂයක් මට දැවීම ඒ නිර්ක්ලේශී නිර්මල අරමුණ දැවීම සතිය අරමුණ දැවීම උත්සාහ කරනකොට කරන උත්සාහය මානසික වෙන මොකක් කොච්චර ධර්මයක් කොච්චර සිල්ලා තියෙනවා හරියට ගන්න නැත්නම් මේ මම දැන් මෙතන ඉන්නකොට කෙලස් අඩු ප්‍රතිපදාව මම දැන් මෙතන නොවෙන්න කෙලස් වැඩි ප්‍රතිපදාවක් පිට මේ දෙකම සමාන විදිහට විවර්තන වලට දෙලාගම මනස්කාරයේ යොදවන්න ඕනේ කියලා කිව්වොත් ඒ මානසිකාරය අනුව ඒ අරමුණට ගියා කියලා එන අවධියට සත්‍ය කියලා කියනවා. අර වාචයක් තියෙන එහෙම අරමුණක් මගේ අවධානය යොදවන්න නමුත් අනු කල්ලාතුගත කිවිසුමක් නිසා ලැබෙනවා. සතිය ආරම්භක මනස්කාරය යොදවන ආනියෝදවන තමයි ටික ටික ටික උහු වෙන පටන් ගන්නවා. ඉතින් මේ අපි පෙරසෙච්ච පිළිස අනියට උත්සාහ කරපු දවස්වල සක්මන් කරනකොට මේ වහදා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්වට නැත්නම් ආසන ප්‍රසාරද හිතලා ඉතින් ආනකොට එක දවසක් දවසක් කොහොමද එක චිත්තක්ෂණයක් කරනවා. සත්‍ය පිළිකියා මේක පුජාමාසී ඉන්න බව ධර්මයේ තියෙන බව සංඥායන බව ප්‍රයත්න හරි බව සීලයේ කරා. ඒ කවුරු මේකේ කතා කරන්නේ කොහොමද කිච්ච කරන බින්දලා ඕකේ ආයෝජන. අච්චර මානසික වෙලා ලැබපු ඒ අරමුණට එල්ල වෙච්ච ආකාරගත වෙච්ච චිත්තක්ෂණය ගැන කතා කරන්නේ යෝජන කාර්ය ලකුණු දෙකක් කරනවා. ඒකට ගිහිල්ලා වැරදිච්ච එකට කතා කරනවා නම් අයෝස ප්‍රතිකාර. ඒක නම් උත්සාහ මනමින්ද කමලින්ද බලපෑ. තමන්ට හිත දුක් වෙන අෂ්ඨාන ශක්තිය ගැරේ. නමුත් අපි පුරුදු ඒක කරා. ඒක වැරදිච්ච එකට කතා කරනවා. ඕහොනි. වැරදි ඇබ්බැහිය. අවාසනාවක සිද්ධිය. අසත්පුරුෂ ධර්මය. අසත් ධර්මය. දේශනා හරි ඉන්න කතා කරා. අධිකව පුරුදු වෙනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මම ඒ තරම්ම නරක මිනිස්සෙක් නෙවෙයි. මට එන්නේ ටික ටික ටික ආනපාන ඕනික දිවිදී ඕසත්මනේ ඕ බැලෙන්න පටන් ගන්නවා කියලා. දැන් යාන ටික කාලයක් යනකොට සතිය කියන එක නැති දෙයක් නෙවෙයි. මුළු දැනෙනවා. තමන් ඒ සතියට කතා කරන අනිත් ඔබතුමාට මම බාරකට වගේ ඔබතුමා ඇවිල්ලා මේ බාරකට වාඩි වෙන්නේ එතකොට මේ ස්වභාවික ප්‍රශ්න ඉවර වෙනවා කියන ආරාධන කරනකම් සතිය එක මුලට ගන්න. සතිය තරම්ම ඇතුළත ගොනරමිච්ච නිහතමානී චෛතසිකය. සද්දාවේ මේ පැනලා දෙන්නේ එන්න ඉස්සෙල්ලා ගිහින් ආසනෙ ගන්නවා. අපි කතා කරන්නේ ඉස්සෙල්ලා ආසනෙ ගන්න යාත්‍රා. විද්‍යත්තේ ඔන්නම විද්‍ය සමාධි කඩාගෙන ආසනෙ ගන්නවා. සමාධිය ඒ මට මේ මොකක් කරගන්න මේ විරිය නිසානේ කියලා එයාට මගේ යටකට මම ආසනය කරනවා. ප්‍රඥාව කියන මේ සත්‍යයන් යනවා දුරු කරන්න බැරි. අදහන මට බාධා කරන්නේ සත්‍යයන් කරන මම තබාගෙන යනකොට පැනලා දෙන්නේ. සතිය කවදාකවත් පැනලා දෙන්නේ සත්පුරුෂයෙක් විසින් යහ ආරලනවල ආරලනවල අත්කල ආසනේ අය බහින්නේ නැහැ. ඒකයි සතියේ ශ්‍රේෂ්ඨම ගතිය දීම ආසනය ගත්තොත් අම්මමත කරපයි. එෂා පිටුවාදරවන්න උඩුරන්න ඕම කර. බලක තියෙනවා මේ මුළු ගැටිච්ච ගතියක් මනස්කාරය හදින් යොදවලා වික්‍රේෂ කරන බව චෛසිකයක් ඔය චෛසික ප්‍රණාන්ති ගන්නක කියනවා. අන්න එයාට කොන්සෙප්ට් එක දීපා. එයාට සම්බන්ධකම් දීපා. ආයතන දීපා. එතකොට ජීවිතේ හරීම සහිත ආචාර ධර්ම සහිත අඛණ්ඩ දියුණුවකට යනවා කියලා කියන්න අද ඉන්න දෙමව්පියෝ දන්නේ නැහැ. අද ඉන්න ගුරුවරු දන්නේ නැහැ. අද ඉන්න ආමුදුරු දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි සද්ධාවට උදාහරණ නිසා සද්ධාව වැඩ පිළිවෙල වාසිය අතට ඕනේ කියලා. ඉන්නේ කරගෙන කරගෙන යනවා. අයෝ සෝමනස. සද්ධාවට සම්බන්ධ කරන්නේ නැත්නම් අපිට අහකට පිටින් දැකලා කරන්න බෑ. මේ සත්‍යව සත්‍ය කාපාශනය කරන මට්ටමට ගත්තොත් උදේ ඉඳලා ගන්න කරනවා. ඒ විදිහේ සත්‍ය කාපාශනය කරන මට්ටමට ගත්තොත් උදේ ඉඳලා ගන්න කරනවා. සත්‍ය වෙනකොට සමාධි ඉස්සර කරන ගත්තොත් උදේ ඉඳලා ගන්න කරනවා. ප්‍රඥාව ඉස්සර කරන ගත්තොත් උදේ ඉඳලා ගන්න. ඒක සත්‍යයේ නෑ නන්නේ. සත්‍යයේ නෑ අයිතිවාසිකම් දෙකක් ආපිට කරගන්න. ඒක ඔබට ඕන නැහැ. ඒකට ඒක උදව් කරන මිනිස්සයා ඒක සංස්කාරය. එයා ශ්‍රද්ධාක වෙනවා. අශක්තිශීලී. ඉතින් ඒ ඔක්කොම අපිට කීකින් දුවාතරම මේ සත්‍ය විශ්තරදී සත්‍ය වඩාගෙන වඩාගෙන යනකොට ඒ යෝගාවචර ඉස්ලාමයේ ගොඩක් ඉලාර කරන්න හරියට. ඔබ ඒක වහගෙන සත්‍ය කරගෙන ගිහිල්ලා පිටපත් කරදර කරගෙන ගිහිල්ලා සියලු කාර්ය සාර්ථක කරලා තමයි සත්‍ය පිටු කරන්නේ. ඒ සම්බන්ධ කරනවා හසේ අර කිසිම ශාස්ත්‍රීය වහන්සේ වගේ නමක් වශයෙන් නෙවෙයි. කායික සහ වාචික ක්‍රියා සියල්ලම නතර කරලා ශරීරයේ සිදුවෙන අනිච්ඡාක පේශීන්ගේ සිදුවෙන මේ සිදුවෙන කුෂ්ඨියා බලලා ඒකට සතිය පිටවකට පස්සේ සර්වතරන සම්මතදී කායික ක්‍රියාව කරනකම් මර සචේතනව ඇතිවෙනකම ඒකට සතිය පිටවකට එතකොට සාකරණික ආදාය. දුක වේනවා, කටක ක්‍රියාවක් වෙනවා, චේතන වැඩ කරනවා. ඒ සංකේත කරනවා. ඊටසේ ඉන්න වැඩ කරනකොට සම්පූර්ණ දේවල් චලිය සාකර ආශක්තියනවා. ඒ සංකේත කරනවා. ඒක හරියට මේක කරන්නේ. සංකේත කරනවා. එදිට අර උදාහරණයක් වෙන්නේ හිත පිටියක් කරන්නේ. ඉතින් නමුත් අපට අවශ්‍ය කරන පරියන්කේ සාකරණය මේක පිළිවෙලට කරනවා වඩා ගන්න පුළුවන්. ඉතින් යෝගාවචර කටියට සලසුම් කර ගන්නකොට තමයි වැඩිම මනස කාර්යය ප්‍රතිවලා ගන්නවා. සත්‍ය වැඩි කොයියන්සෙත් අන්න එතෙත් උදව් කරනවා. ඒ දිනචර්යාවට කරගත්තට පස්සේ හරි අරමුණක් ගන්න. වික්‍රේෂී අරමුණ වෙන්න නිර්මල අරමුණට හිත යොදන්න දක්ෂකම එනකොට යෝනිසස් කාර්යයකට සත්‍ය එල්ලට වදින්න හදනකොට පොර බලාපොරොත්තු වෙන්නේ නැති සාමාන්‍ය ලෝකයේ දුර්ගුණ කියනවා මොකක්වත් තමයි ජීවිතේ පාඩම. සත්‍ය වැඩෙන්න වැඩෙන්න ලොකුස්නා ගතිය වැඩි වෙන්න පටන් අවුරුවක්වත් අපේක්ෂා කරන්නේ සත්‍යයෙන් ඉන්නකොට අපි ගහලා ගන්න අතපද ගසා දාලා අපි මේ හැඟුම් නැත්නම් ඇතිවෙච්ච ආවේග පිටකරනවා සත්‍යමත් වුණාට පස්සේ අපි ඒක ඉහිර කරනවා අනුපාතයකට දෙන්නේ එතකොට ඇතුලේ යම් මට්ටමක ආවම දුරුස්මාරකයේ ඉතින් චිතර ద్వාරාව දුර කරලා දෙන්නට බලපාරයි. වේවි කරලා ටෙලිවිෂන් එකක් කරලා කවුරුන් ළඟින් ගියතරයි. මේ ඉස්සර එනකට කරන කෙනෙකු කම්මලේ මැද පොඩි මිනිස්සයා අපි පිටුන ගියාට පස්සේ මේ ළඟින් ඉස්සර කවුරුද කොන්න කෙනෙක් තමයි. ඊයාට පේන්නේම වෙනදක ප්‍රශ්නයක්. නමුත් තුන් පිටවීම ආචාර ධර්මය ඉන්දිය සංකෝටේ ඇක්චුලිම මේක හිර වෙනවා. හිර වෙනකොට ආකල්ප පිට කරගන්න විදියක් නැහැ. ආතති පිට කරගන්න විදියක් නැහැ. එතකොට ඇතුලේ තරව. ඒක පිට කරන්නේ නුරුස්නාවක්. ඒකට යෝගාවචය අහල තිබුණා නම් කන්න වැඩි සතිය හැදෙනකොට නියමිත කෙලෙස් නැති ආරම්භක හිත යනකොට හිත මේක බලතර ගන්න බෑ දැන් ඉස්සර කන්නතරයක හිත එකම අරමුණට යනකොට ඇති වෙන අතුරු බලයක් තමයි නුස්නා ගතිය. ඒක කියන්නේ නුස්නා ගතිය කියන්නේ හිනා. අපි හිතේ කතා කරන්නේ. දැන් මේ සත්‍ය එන්න පටන් ගන්න කියන කාරණා. නමුත් මේකට ආර්ථ යෝජනස්කාර ආයෝජනස්කාර දෙන්නේ ඔක්කොම කියන්න තියෙන්නේ මම භාවනා කරන කියලා පස්සේ තද වෙනවා බෑ. ඉතින් ඉන්නකම යන කාලේ ඒ හැදලන් මහත්තයා ඊයට භාවනා කරලා කරන ලකලද වෙලාවෙ කියලා කරගන්න කරා. ඉතින් දරුවෝනේ කිව්වා. ඉතින් භාවනා මධ්‍යස්ථාන දවස් තුනක් ඉන්න ජීවමාන බාලපුතා ඔලිය කරා ජීවන දින ඔක්කොමලා තාත්තා. අවදානු දෙලෝ. ලෝකයේ තියෙනවලු මල්ලි පැත්තකට බලයන් ඔය භාවනා කරන තාත්තා භාවනා මධ්‍යස්ථාන ඉඳලා ඉඳ පිට පිස්සු තාත්තා. ඔබ පැත්තකට කරනවා. ඉතින් අපිට ඒක ජෝක් එකක්. මේක භාවනාවක් නැත්නම් කෙදලා ආපුවම ඔය ගානක් ගානක් බැලගෙන දැන් කියන ඕගොල්ලෝ මොකද වෙන්නේ බලනකොට අප ඇදගෙන කවදාවත් නැති බලන්න. මේ භාවනා කරන්න යෑම නිසා හැම හිරකරපු නිසා කාය මානසික චේතනා යම් ප්‍රමාණයක හිර වෙච්ච නිසා මේ ඇතුලේ තියෙච්ච දේ පිටතට ඇන්නේ. මේක මේක වෙන්න පුළුවන් කියලා දැනගත්තම තමයි මේකට දිනා වෙනවා මිස කවුරු තමයි කියන්නේ තේරුම් ගන්න නෑ මම මට ලේදී කියන්නේ මම මේ පිළිගන්න ගන්න දෙවිසුනවා ඉතකට මානසික පාපා මේක වැඩෙන ගමන සතිය වැඩෙන ගමන ඉවසීමේ ශක්තිය ඉවරනකොට මොකද වෙන්නේ ඒ යොන්සුස්කාරය ගොඩනගන ප්‍රයත්න කවදාකවත් නැහැ ප්‍රශ්නයක් නැහැ කියලා තියෙනවා ආමරණ යාම දුෂ්ණාකරයක් ගෙදර මිනිස්සු රෝගී. ඉතින් මේ මාස අපි අපහසුකම් කරගන්නවා. ඉතින් දැනුවත් කරලා තියෙනවා දෙනවා. තුවාලයක් සූදානම් සූදානම් මේ ඩාක්ටර් සෝදරුවට සාක්ෂි වනම මේ පාඩකම විඳිනවා. දැනුමේ පාඩම තුබේට හදලා. තුවාලේ කල්පනේ ඉතින් කවුරුද කිව්වොත් එහෙනම් අර තුවාලේ සූදානම් නැතු දෙයකට හොදන්න හොදන්න විඳිනවා කියලා. දක්ෂ වෛද්‍යවරු කියනවා නෑ. ඒකට ඉතින් නුරුස්නාකතිය අඳුර ගන්න පුළුවන් නම් එයාට යෝනිසමස්කාරත් එක්කමයි සතිය වෙන්නේ. සතිය කරන්නේ අරමුණට හිත දෙන එක විතරයි. යෝනිසමස්කාරය කරන්නේ මේ මගේ හිත මෙන්න මේ අරමුණට යෑම දැන් සිද්ධ වුණා. උදේ වුණා කියලා ඒක පිළිබඳ අවබෝධය. අවබෝධ කරා ඒකේ සුකුති බල රාශියක්. එනිසා අනුදව ස්ටෙන් පහදී සතිය සාධ්‍ය යෝනිසමස්කාරය කරන පිළිසක්. ඒකල සතිය කියලා කියන්නේ අරමුණට එළඹ සිටීම. ආහාරගත වීම. මුලින්චි. අඬා. ඒ යෝනිසෝමනස්කාර කරන්නේ නැවත නැවත ඒ අරමුණටම යොද වන අතර යොදවපු බවය ගන්න. කරවපෑම සාර්ථකයි. මනසිකාරය කරන්නේ බොහෝ අරමුණු අතර අවශ්‍ය තැන් දුරු කරනවා. සතිය ඒක අරමුණට නාම. ඒක මම දන්නවා මම දෙන්නේ අස්පල අරමුණේ. ඉතින් මේ දෙක අතර තියෙන බොහොම සීල් මතභේදයක්. නමුත් එහෙම ප්‍රශ්නයක් උගුරු කරනවා ප්‍රශ්නයක් සංකීර්ණ කරනවා. මේ මානසිකාරය කරන්නේ අරමුණට බොහෝ අරමුණකදී අරමුණට නම්මනේ කැපෙන ඉස්සරහා උඩට තියෙන තමයි ගෙදර යනකොට තමයි කාර්යයක් කරන්න ගියන්නේ. Taman දන්න මොකී කාර්යක මේකයි කියන්නේ. ඉතින් ඒක හම්බුනේ නැත්නම් ලැබෙනකම් ඉන්නවනේ. දවසේ කරන කිලි අපොන්ටි එළියට ආවම ඒකද කාර්යය පාක් කළා නම් නැවත නෝ කාර්යයක් බෑ. දාස් කරන කාර්යයෙන්ම යම්බාකලා යන පොලිස් ඇනද නරකේ B ලොට් එකේද A ලොට් එකේද විතර ගෑණී කියන එක මාත්‍ය කොහොමවත් අතවන්නේ. ඉවත් වෙලාද නෝන තමයි කියන්නේ වාට වදගෙන උදකත් නම්බරේ පල්ලයකට හොයන්න දෙන්නේ. ඒ තරම් සම්පූර්ණ කරගෙන ගමන් කරන්න බෑ. යෝනිසෝවිචාර තමයි අර කාර් පොඩක තියෙන සමග කාර්ය තෝරන්නේ. හැබැයි චේතනාව වැඩේ කරනවා විතක්කත් වැඩේ කරනවා. ඒක චේතනාව මනස්කාරය සහ විතක්කේ කියන මේ කාර්යස්ක තුනද. ඒ කාර්ය කෘත්‍යය ඒකයි මේ තුනේ පිටලා කරන්නේ. මේ තුන වෙනකලකට අපි සත්‍ය සමාජකාරය කරනකොට මේ පැත්තක තියෙන්නේ චේතනාව මොකද කරන්නේ? මනස්කාරය මොකද කරන්නේ? විතක්කේ මොකද කරන්නේ? මේ තුන පිළිගන්නව පාරසයන් ස්වාමීන් වහන්සේ දීලා තියෙන උපමාවක්. ඒකට උදව් වෙයි මනස්කාරකේ වශයෙන් තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ කියනවා හවස්දා දාහකට දෙනෙක් කරනකොට දෙක එකතු වෙලා හබල් ගන්න. අදිට හබල් වරුවක් නැහැ. අරගෙන ඉතිපත් වෙච්ච හබල් ගාලකට වරුව හබල් ආනකට දෙන්න දෙන්න දෙපැත්තේ ගල හබල්. ඒ නායකත්වයේ දිනේකට පොරු පොරු ඉස්සරහට තැල්ලේ. පොරු අවශ්‍යතාවය හරවන්නේ එකන අර පිට ළඟ කෙනෙක්. එතකොට අර පොල්ල දිගට මහපල් ගන්න අතර ඉස්සරහින් එකන අර කටේ දහිරිය කරනවා. හරි හරි අපි දැන් එල්ලට ආවා. ඒකට යන යන ඉතෝල් පිටිපස්සට කරන කියනවා තව මෙන්න මේ පැත්තට දුක ගන්න ඕනේ මේ පැත්තට ගන්න කියලා ඒක අවර පෙත්තින් එක නිසා ආන ඔළුවේ අවර පෙත්ත හරවලා දෙනවා එතකොට මේ ස්වාමීන් වහන්සේ කියන හබල් ගාන කට්ටිය හරියට විකාශ කරනවා. මේක කර මේක අතුලන විවරණ පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා. ඒකට චේතනාව වරුතැන්නේ ඉඳගෙන සබහව මෙහි හබල් ගන්නෑ. අනාය කට්ටිය මේක කියන මනසට පිටිපස්සින් ඉඳගෙන චේතාවත් සහවද. ඒකට විධානයේ චේතනාව Java දෙන්නේ විචක්කේ. ආන් එහෙම කරලා අරමුණට එළඹ සිටීම අරමුණට ප්‍රමාද වීම සතිමත් වීම තමයි සතිය කරන්නේ. මේ මානසිකාර කෘත්‍ය ප්‍රඥාවට කරන්නේ. ඒක ප්‍රඥාවක් තමයි. සති කෘත්‍යය අරමුණ දැරීමේ වැඩේ කරනවා. ඒක නිසා ප්‍රශ්නේ වටින ප්‍රශ්න දැනගන්න ඕනේ සති කරන කරන මානසිකාරම් කරනවා. සතියට කරන අරමුණ හිත නැතිව කරන්න මානසිකාරය කියලා මෙනෙහි කරනවා කියලා අපි සිංහලෙන් කියන්නේ විතර මෙනෙහි කිරීම කරනවා. ඔරු යන්න පටන් ගන්නකොට ජාතකයට හරවන ගන්න ඕනේ. එකට යාට විධානය එන්න ඕනේ චේතනාවේ. ඊට කරන්නේ විතක්කේ කරනවා. ඒක නිසා ඒ සමාජකාරයෙන් තමයි අපි දිශාව පාලියරන්නේ චේතනාවක හැස්ට්‍රීම් කරනවා. ආන්නේ කරනකොට විතරයි අපට බොහෝ කෙලසිච්චාර කෙලසරවතියේදී නික්ලේශී ආනන්ද යාකට පුළුවන්. ඉතින් ඒක එක චිත්තක්ෂණයක වුණා ඒක ඉතාමත් වඩා. එක චිත්තක්ෂණයකට ආස්වාද ප්‍රසආසට ගියාන එක චිත්තක්ෂණයකම මම දැන් මෙතන ඉන්න කෙනෙක් ගියාන එක චිත්තක්ෂණයෝ මේ මම මේ මේ මම මේ දක්වමු කියලා වැටුණා නම් මේක හොඳට තේරුම් ගන්න. ඒක වැටහෙන්න එක චිත්තක්ෂණයක් ඉන්න බෑ. චිත්තක්ෂණ හතරක් පහක් හයක් හතක් හතක් තියාගෙන පස්සේ වැටෙන්නේ සිද්ධ. ඒක චිත්තක්ෂණේ වදාගන්න නිසා චිත්ත වීර්යය වඩනවා. උවමක තමයි තමන්ට තේරෙන්නේ ආ දැන් නම් සතුටු පිහිටියා ඒක තමයි මගේ මූල කර්මස්ථානේ දැන් මට සතිය බීජයකට තමයි බෑපැහෙනවයි කියලා කියන්නේ චිත්තක්ෂණයක සතිය නෙවෙයි සති මාත්‍රාව නෙවෙයි ඒකෝට සතිය ටික ගැම්ම කාලා ඉතින් අපි මේ වගේ වැඩමුළුකදී මේ වගේ මේ මධ්‍යස්ථාන ඉච්ඡාය අපේ දෙන්න කලාවත් අපි ඊට වෙදී මහානුක දෙයක් කරන්නේ යෝගාවකට කියනවා සමාධිමත් කිදීම ආචන්දේ ඒ වෙනුවට නික්ලේශී අරණ දීර්ඝ බලන්න තෝරගන්න එක්ක ආචිත්තක්ෂණය නිර්මලකට කොට ගන්න. කොට ගන්න. මේක සදා සදා අකුසල. ඉතින් අපි දවසින් දවස ටික ටික ටික ටික ආශ්වාස වශයෙන් ප්‍රශ්වාස වශයෙන් ස්වාම වශයෙන් දක්වන වශයෙන් එදිනදා ධර්මදේවතාදී වශයෙන් මේ සත්‍ය චිත්තක්ෂණය ඇති කරගත්තට පස්සේ තමන් ඉන්නේ සත්පුරුෂයන් වෙනවා. ඇයින්නේ සද්ධාර්මයේ මේක නිකන් උදාහරණයක් වගේ හිතනවා මේක අනිකුල එක කතා වෙලා කතාවියක් කරනවා වගේ වැඩ වඩා සති විචක්ෂණය කරලා උත්සාහ කරනකොට යෝගාවචරයට ඉන්දිය ඉසරහා සම්පේලා කියන්න පුළුවන් ගැතිය තේරෙන දැනම සතියේ ඉන්නේ. ගියාට බෑ ගියාට පස්සේ ඉන්න බව දැනෙන. ඒ කියන්නේ පොඩි වෙලා බෑ මොන බව වේදදී නැත්නම් හදේ කරන්නේ. සාධාරණ උත්තිය යුක්තිය තිබිලා බෑ උසාවිය. යකයට පේන්නේ. ආන්නේ වගේ ශක්තියට ගිහින් තම දැන් සතිය ඉන්න බවට ප්‍රකාශ කරනවා කියලා කියන්නේ විශාල දියුණුවක්. අකරියයි. ආදරණියනකා විචාරණයේදී ආදරණියනකා මොකදන්නේ අද එතකොට ලක්ෂණයකට සාක්ෂියකට හදු ප්‍රත්‍යක්ෂය තමයි ආස්වාද කරනකොට සීතල ගතිය ප්‍රසාර කරන උසු දැක්කේ කියන්නේ කියන කොටස අපේලා කියන අපදානේන සම්පායන කියන මම කරලා කරපු දේ හේතු ගන්නට පුළුවන් දෙයක් කියන්න පුළුවන්. ඒක මේ වගේ 2600ක් අතර බුද්ධ ශාසනයක ලොකුම ලොකු දෙයක්. එය ධර්ම සාකච්ඡාවලදී දීන ප්‍රශ්න වලින් තේරෙනවා කිසිම කෙනෙකුට අන්න බලන්නේ ආනාපානය මේ මම ආනාපාන ආස්වාසිය කරන ආස්වාසිය කියලා මෙනෙහි කරා. එතකොට මට ආස්වාසිය වෙන්න මෙතන හැපෙනවා තියෙනවා. මේ විදිහට හැපෙනවා තියෙනවා කියලා ඒ පූර්ණ වාර්තාවක් කියන එක මුතු වෙනවා වගේම මාතය. කිසි කෙනෙක් කියන්නේ සිගෙනම තේරෙන්නේ නැහැ. නමුත් අපිට බුදුන් අහලා ඒක කරන්න. මේ අහලා මේ කරන්නේ ඒ උනත් අපිට කරන්න හිතෙන්නේ නැහැ. තමන්ගේ ගුණ ටික, තමන්ගේ ශක්තිය, හරියට ටික ලියන්න අපිට බැහැ. අපිට ඕන කියන්නේ. ඉතින් මේ භාවනා කරන හිත පිට යන දැක්කම ඕන. භාවන සත්‍යය දැක්කම ඕන කියලා අදාළ දෙතු දේවල් කරනවා. දැන් ඇත්තටම ඉස්ලාම සාර්ථක වෙච්ච දවසේ ඒක දිහා බලනකොට පේනවා මම තව නිවන් ලැබලා නැහැ ඒකට නිවන් ලැබුවා වගේ ඒ තරම් සතුටක් එනවා වරදින ඕතරමක් වැඩ කරනවා මම ගෙනලා ඔක් තියාගෙන ඉන්නවා කිය ඉතින් අද දවසේ ධර්ම දේශනාව කරගෙන නැතර කරනවා සිද්ධාකම මේ විදිහට කරන නිසා වැරදි වැරදි වැටි වැටි උගන්න ගන්න මේ සතිය නිසා ඕනම වෙලාවක වැටිච්ච සතිය නැවත අරෝපදේශ රහිතව සෝත්සාහි ඒ තමන්ගේ රැඩිකල් වාදී කල්පනාවේ විප්ලවීය කල්පනාවේ නැවත ප්‍රතිස්ථාපනය කරපු දවසේ සාක්ෂි මට්ටමට වැටෙනවා සාක්ෂි පුත්‍ර මට්ටමට වැටෙනවා සාක්ෂි දීතා මට්ටමට ප්‍රවැත්මාන්නේ වෙනදී කරලා අපි සාක්ෂි වංශයට ආඩම්බරයක් වෙමු. කියලා දිනාට මේ සඳහා මේ ධර්ම දේශනාවත් වැඩ පිළිවෙලත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා ප්‍රාර්ථනා ධර්ම දේශනාවට අතකට වාසී දිනාට දේවන් සරණයි.